විහෙරතෝ කිංචාපි එවං ඉච්ඡා උප්පංජේය අහෝවතනේ අනුපාදාය ආසමේ හිතිත්තං විමුක්තේයන්ති අතක්ඛස්සනේව අනුපාදාය ආසමේහි චිත්තං විමුච්ඡති සංකිස්සේතු අභාවිතත්තා තිස්ස වචනීයං තිස්ස අභාවිතත්තා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පදානානං චතුන්නං ඉද්ධිපාදානං පංචන්නං ඉන්ද්‍රියානං පංචන්නං බලානං සත්තන්නං බුද්ධංගානං අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සාති පින්වත්නි අද පොය ධර්ම දේශනාව වශයෙන් භාවන මනයුත්ත සූත්‍රයෙන් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ භාවනා මනයුත්ත සූත්‍රය භාවනා යෝගීන්ට ඊ타ත්ම ප්‍රයෝජනවත් එකක්. මේකෙන් භාවනා මාර්ගයේ ගමන් නොකළාම තමන්ට වෙන විපත අලාභයත් භාවනා මාර්ගයේ ගමන් කළහම තමන්ට ලැබෙන සම්පත්තියත් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ඒ අනුම පැයක පමණ ධර්ම දේශනාවක් කිරීමට බලාපොරොත්තු වෙනම හැම දිනාම ඊතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ භාවනා ගුණ වැඩි දියුණු කරගෙන ඊ타ම ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්න ඕන බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ ධර්ම දේශනාව කළේ මේ විදිහට වදාරනවා භාමනං අනනයුත්තස්ස භික්කවේ භික්කුණෝ විහරතු මහණෙනි භාවනාවක යෙදෙන්නේ නැතුව වාසය කරන භික්ෂුවට කිංචාපි එවං ඉච්ඡා උප්පජ්ජේ මේ විදියට කල්පනාවක් කැමැත්තක් ඇතිවෙනවා අහෝවත මේ අනුපාදාය ආසවේ චිත්තං විමුච්ඡේයං මෙන්න මේකයි කැමැත්ත අනේ මගේ හිත ආශ්‍රවයන්ගෙන් අල්ලගන්නේ නැතුව මිදේවා කියලා මෙහෙම බලාපොරොත්තුවක් ඇති වුණත් අතක්වස්ස නේව අනුපාදාය ආසවේ චිත්තං විමුච්ඡති එහෙම වුණත් ඔහුගේ සිත ආශ්‍රවයන්ගෙන් අල්ලාගන්නේ නැතුව කෙලසුන්ගෙන් හිත මිදෙන්නේ නැහැ. සංකිස්ස හේතු මොකද්ද මේකට හේතුව? අභාවිතත්තාතිස්ස වචනේය. නොවැළූ නිසා කියලයි කියන්න තියෙන්නේ. වර්ධනය කළේ නැහැ, වැඩුවේ නැහැ කියලා තමයි ඒකට කියන්න තියෙන වචන. හිස්සා භාවි තත්තා මොනව නොවැළූ නිසාද? සතුන්නම් සතිපට්ඨානානම් සතර සතිපට්ඨාන සතුන්නම් සම්මප්පදානානම් සතර සම්මයක් ප්‍රධාන චතුන්නම් ඉද්ධිපාදාන සතර ඉද්ධිපාද පංචන්නම් ඉන්ද්‍රියාණ පංච ඉන්ද්‍රිය පංචන්නම් බලාන පංච බලය සත්තන්නම් බොද්ධංගාන සප්ත බොද්ධංග අරියස්ත අට්ඨාංගිකස්ස මග්ගස්ස ආර්ය අෂ්ටාංගික මාර්ග මෙන්න මේ කියන ලද සතර සතිපට්ඨානාදී සත්‍තිස් බෝධික පාක්ෂික ධර්මයන් නොවැළව නිසා සිත ආශ්‍රවයන් ගෙන් අල්ලගන්නේ නැතුව මිදෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරන මේ දේශනාවේ සරල තේරුම ගන්නකොට යම්කිසි කෙනෙක් මගේ හිත කෙලසුන්ගෙන් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. එහෙම ප්‍රාර්ථනා කළාට බලාපොරොත්තු වුණාට සිත කෙලසුන්ගෙන් මිදෙන්නේ නැහැ. මොකද හේකට හේතුව හිත කෙලසුන්ගෙන් මිදීමට කල යුතු වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස තමයි මෙතන බුදුරජාණන් වහන්සේ වදාළේ. සතර සතිපට්ඨාන ආදී කොට ඇති සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩි දියුණු කිරීම. අන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩි දියුණු කරන්නේ නැතුව මගේ හිත කෙලසුන්ගෙන් මිදේවා කියලා කොච්චර බලාපොරොත්තු වුණත් ප්‍රාර්ථනා කළත් හිත ආශ්‍රවයන්ගෙන් අල්ලගන්නේ නැතුව කෙලසුන්ගෙන් මිදෙන්නේ නැහැ. තවත් විදියකින් කියනමනම් සමාධි විදර්ශනා භාවනා වඩන්නේ නැතුව ප්‍රායෝගික වශයෙන් ඒවායේ යෙදෙන්නේ නැතුව මට ධර්මය අවබෝධ වේවා නිවන් අවබෝධ වේවා මගේ හිත කෙලසුන්ගෙන් මිදේවා කියලා කොච්චර බලාපොරොත්තු වුණත් ඒක සිදුවන්නේ නැහැ. දැන් ගොවියෙක් කුඹුරට ගිහිල්ලා හැමදාම මගේ කුඹුර හොඳට පැසේවා හොඳ අස්වැන්නක් ලැබේවා කියලා හිතනවා බලාපොරොත්තු වෙනවා. නමුත් ඔහුට කුඹුරෙන් හොඳ අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. එහෙම නිකම් බලාපොරොත්තු වුණාට ගොවියට කුඹුරෙන් අස්වැන්නක් ලබන්න බෑ. කුඹුරු කොටලා, කලල් කළා, හාලා මඩෝලා, ඇලපෝරු ගාලා, වපුරලා, වල් නෙලලා, වතුර බැඳලා, වැටකොටු බැඳලා මේ අවශ්‍ය කරන කටයුතු ටික කළාම ඒ ගොවියට කිසිම බලාපොරොත්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ ඔහුගේ කුඹුර වැඩිලා හොඳට පැහිලා හොඳ අස්වැන්නක් ලබලා දෙනවා ඒ බලාපොරොත්තු වුණාට කල යුතු දේවල් කළේ නැතිනම් ඒ ගොවියට අස්වැන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ නිවන් දකින්න කියලා මාර්ගඵල ලබන්න කියලා ආශ්‍රව ධර්මයන්ගෙන් කෙලසුන්ගෙන් තමන්ගේ හිත මුදවා ගන්න කියලා කොයිතරම් ප්‍රාර්ථනා කළත් බලාපොරොත්තු වුණත් හිත කෙලසුන්ගෙන් මිදෙන්නේ නැහැ. මොකද හේතුව අර ගොවිය කුඹුරේ වැඩ කරන්න වගේ ඒ භාවනා යෝගියාටත් තියෙනවා කළ යුතු වැඩ කොටසක්. සතර සතිපට්ඨාන ආදී සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නට ඕන. එහෙම වැඩුවහම අමුතු බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් නැති වුණත් ඔහුගේ හිත කෙලසුන්ගෙන් මිදෙනවා. ඒකයි තේරුම. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී උපමාවක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල සත්‍යයෙන්ට ධර්මය අවබෝධ කරවීමට උපමා දේශනා කළා කියනවා. උපමාමකින් කියා දුන්නාම බොහෝ විට කාරණේ වැටහෙනවා. සේයතාපි භික්ඛවේ කුක්කුටියා අණ්ඩානි අට්ඨවා දසවා ද්වාදසවා කිකිලියෙක් උපමා කරගෙනයි මේක ගත් කිකිලියක් බිත්තර 8ක් හෝ 10ක් හෝ 12ක් හෝ යම්කිසි ප්‍රමාණයක් බිත්තර දානවා. බිත්තර දාලා සානස්ත කුක්කටියාන සම්මා අදිසයිතාන ඒ බිත්තර මෝරන්නට කිකිලිය බිත්තර මත සයනය කරමින් පියාපත් විදාගෙන ඒ බිත්තර මත සයනය කරමින් ඒ කටයුත්ත කරන්නට. එහෙම කරන්නේ නැහැ මේ කිසිදි. න සම්මා පරිසේදිතානි. කලින් කල ඒ බිත්තර මත සයනය කරමින් අපි කියන එකට බිත්තර රකින්නවා කියලා හොඳට උතු ගන්නවන්න ඕන උෂ්ණය ලබා දෙන්නට ඕන ඒ බිත්තරවල ඊළඟට න සම්මා පරිභාවිතාන ඒ කිකිලිය ඒ බිත්තර ටික පරිභාවිත කරන්නේත් නැහැ කලින් කල ඒක වඩමින් විශේෂයෙන් ඒ බිත්තර මත ඉඳලා කුකුල් ගඳ ගස්වන්නට ඉතින් මේ කටයුතු තුනම කරන්නේ මේ කිකිලිය. ඉතින් ඒ කිකිලියට මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. අනේ මේ කුකුළු පැටාව පයේ නියපොතු වලින් හෝ මුව තුලින් හෝ මේ කටුව බිඳගෙන සුවසේ උපදිත්වා කියලා. මෙහෙම බලාපොරොත්තුවක් ඇති වෙනවා. නමුත් ඒ කුකුළු පැටව ඒ විදිහට පාමල නියපොතු වලින් හෝ මුවතුලින් හෝ ඒ බිත්තර කටුව බිඳගෙන එළියට එන්න සුදුසු වෙන්නේ නැහැ. මොකද ඒ කිකිලිය අවශ්‍ය කරන කටයුතු ටික කළේ නැහැ. ඒකයි එහෙම වෙන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක් ප්‍රායෝගික වශයෙන් සමාධි විදර්ශනා භාවනා කරන්නේ නැතුව කොච්චර ප්‍රාර්ථනා කළත් බලාපොරොත්තු වුණත් ඔහුගේ හිත කිලසුන්ගෙන් මිදෙන්නේ නැහැ. ඒකට උපමාව තමයි මෙතන දේශනා කළේ යම්කිසි කිකිලියක් විතර හත අටක් හෝ දමලා එක නියම ආකාරයට රකින්නේ නැහැ. උණුසුම් කරන්නේ උතු ගන්නවන්නේ නැහැ. කුකුළු ගඳ ගස්වන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මේ විතර මෝරලා පයේ නියපොතු වලින් හෝ මුවතුලින් හෝ බිත්තර කටුව බිඳගෙන ඒ කුකුළු පැටවුන්ට එළියට එන්න ලැබෙන්නේ. ඒවා කුණු වෙලා යනවා. ඒ කුකුළු පැටව එළියට එන්න ලොකු වෙන්න කුණු වෙලා යනවා. ඔය බුදුරජාණන් වහන්සේ වදාළ මේ උපමාවේ එක පැත්තක්. සමාධි විදර්ශනා භාවනාවේ යෙදෙන්නේ නැතුව කොයිතරම් ප්‍රාර්ථනා කළත් බලාපොරොත්තු වුණත් මට නිවන් අවබෝධ වේවා මගේ හිත කෙලසුන්ගෙන් මිදේවා කියලා කවදාවත් ඒක කෙරෙන්නේ නැහැ. මොකද කල යුතු සතර සතිපට්ඨාන ආදී කොට ඇති මේ සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නට ඕන. ඒවා වඩන්නතුව කොච්චර බලාපොරොත්තු වුණත් හිත කෙලසුන්ගෙන් මිදෙන්නේ නැහැ. ඒක උපමාවට වදාළ කිකිරියක් බිත්තර 7 8ක් 10ක් 12ක් දාලා හරියට බිත්තර රකින්නේ නැහැ. පුතු ගන්නවන්න නැහැ, උණුසුම් කරන්නේ නැහැ, කුකුල් ගඳ ගස්වන්නේ නැහැ. ඒ කිකිලිය බලාපොරොත්තු වෙනවා මේ කුකුළු පැටාවෝ නියපයේ නියපතු වලින් හෝ මුවතුලින් හෝ බිත්තර කටුව බිඳගෙන එළියට එත්වා කියලා. එහෙම වෙන්නේ නැහැ. බිත්තර ටික කුණු වෙලා යනවා. මොකද ඒ අවශ්‍ය කරන කටයුතු ටික සම්පූර්ණ කළේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේකේ අර්ථවත් පැත්ත. භාවනං අනුයුත්තස්ස භික්ඛවේ භික්ඛුනෝ කිංචාපි න එවං uppajjay මෙහෙම මහණෙනි භාවනාවේ යෙදෙන සමාධිය දර්ශනා භාවනා වඩන යෝගාවචරයාට මෙහෙම ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් ඇති නුනත් අනේ මගේ හිත ආශ්‍රවයන්ගෙන් අල්ලගන්නේ නැතුව කෙලසුන්ගෙන් මිදේවා කියලා. එහෙම බලාපොරොත්තුවක් නැති වුණත් ඔහුගේ හිත කෙලසුන්ගෙන් මිදෙනවා. මොකද ඔහු කල යුතු දේ දැන් කරනවා. කල යුතු දේ තමයි හතර සතිපට්ඨාන ආදී කොට ඇති මේ සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩි දියුණු කිරීම. මේ දෙවනුව කියපු භික්ෂුව යෝගාවචරයා ඒ සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩනවා වැඩි දියුණු කරනවා. ඒ නිසා ඔහුට බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් නැති වුණත් ඔහුගේ හිත කෙලසුන්ගෙන් මිදෙනවා. දැන් ගොවියා කුඹුරු කොටලා හාල මඩෝලා ඇලපෝරු ගාලා වපුරලා වතුර බැඳලා වල් නිලලා පෝර දාලා ඒ කටයුතු ටික කළාම බලාපොරොත්තුවක් නැති වුණත් කුඹුර හොඳට පැසෙනවා. ඒ වගේ මේ සතිපට්ඨානාදී සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩුවහම ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් නැති වුණත් ඒ යෝගාවචරයාගේ හිත කෙලසුන්ගෙන් මිදෙනවා. මේ අර්ථවත් පැත්ත. ඉතින් මේ කලින් කියාපු උපමාවම දැන් මුලින් කියාපු උපමාවේ ඒ කිකිලිය අවශ්‍ය කරන කටයුතු ටික කරන්නේ නැහැ. දැන් දෙවෙනි උපමාවේ සේයතාපි භික්කමේ කුක්කුටියා අණ්ඩානේ අට්ඨවා දසවා ද්වාදසවා මහණෙනි කිකිලියක් බිත්තර 8ක් හෝ 10ක් හෝ 12ක් හෝ දමනවා සානස්ස රුක්පිටියා සම්මා අදිසයිතාන ඒ කිකිලියේ බිත්තර ටික අදිසයිතාන කියන්නේ පියාපත් විදාගෙන බිත්තර මත සයනය කරමින් ඒක බිත්තර රකිනවා සම්මා පරිසේදිතාන වරින් වර වරින් වර ඒකට උණුසුම දෙනවා උතු ගන්නවා ප්‍රශ්නීගෙන දෙනවා ඒ විතර මත සායනය කරන සම්මා පරිභාවිතාය නවත නවතේ විතර මත සායනය කරමින් විතර රකිමින් කුකුළු ගඳ ගස්සනවා ඊට පස්සේ මොකද වෙන්නේ රස්සා කුක්කුටියා න ඒවං ඉච්ඡා උප්පජ්ජේ ඒ කිකිලියට මෙහෙම බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් එහෙම ඇති වෙන්නේ නැහැ. අහෝ වත මේ කුක්කුට පෝතකා පාදන නකසිකායවා මුපතුණ්ඩ කේනවා අණ්ඩකෝසම් පදාලෙත්තා සොත්තිනා අබිනිබ්බෙජ්ජයුන්ති මේ කුකුළු පැටව අනේ පාවල නියපොතු වලින් හෝ හොටෙන් හෝ මේ බිත්තර කටුව බිඳගෙන සැපසේ උපදිත්තා කියලා හිතන් ඒ කිසිලියගේ කිසිදු බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් නැහැ. නමුත් ඒ කටයුත්ත එහෙම කෙරෙනවා. ඒ වගේ යම් යෝගාවචරයෙක් ධර්මයේ ප්‍රායෝගික වශයෙන් පිළිපදෙමින් සමාධි විදර්ශනා වඩමින් සතර සතිපට්ඨාන ආදී කොට ඇති මේ සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ කරනවා නම් වැඩි දියුණු කරනවා නම් කිසිදු බලාපොරොත්තුවක් අවශ්‍ය නැහැ. ඒ යෝගාවචරයාගේ හිත කෙලසුන්ගෙන් මිදෙනවා. ආශ්‍රවයන්ගෙන් අල්ලගන්නේ නැතුව හිත මිදෙනවා. මොකද හේතුව ඒ යෝගාවචරයා කරන්න තියෙන කටයුතු දැන් කරලා තියෙනවා. මෙන්න මේක තමයි මේ අර්ථවත් පැත්තේ උපමාව. මේ උපමාව භාවනා යෝගීන්ට ඊටාම වැදගත් එකක්. ඒ කිකිලිය අර කලින් කියාපු හැටියට bitter ටික පාලනය කරනවා. ඒ මත සායනය කරලා උතු ගන්නවලා උණුසුම දීලා හිටන් ඒක පරිපාලනය කරනවා. එහෙම කරනකොට මේ බිත්තර ටික කුණු වෙන්නේ නැහැ. බිත්තර කුණු වෙන්නේ නැහැ. බික්කලිය නියම ආකාරයට ඒ බිත්තර ටික රකින්නවා. ඊළඟට ඒ බිත්තරවල තියෙන තද ශ්‍රේමනන්නම් සිත ගතිය ඒකත් ටිකෙන් ටික ටිකෙන් ටික ගෙවිලා යනවා අඩු වෙලා යනවා ඊළඟට බිත්තර කටුවත් ටිකෙන් ටික දවසෙන් දවස තුනී වෙනවා ඒ කුකුළු පැටවුන්ගේ පාවල නියපොතු හොට ඊටාම ශක්තිමත් බවට පත් වෙනවා. ඒ කුකුළුපට මුණුත් මේරීමටපත් වෙනවා. දැන් මේ කටයුතු කෙරීලා දැන් කුකුළු පැටව එහෙමත් මෝරලා හොට මෝරලා නියපොතු ශක්තිමත් වෙලා අටුව තුනී වෙලා ඇතුලේ ඉන්නකොට උන්ට දැන් කටුව තුනී වෙලා නිසා පිටත ආලෝකයේ පේනවා. අපි මෙච්චර දවසක් මේ ඇතුලේ හිර වෙලා හිටියා කියලා හිතන් මේ පිටත ආලෝකයක් පේනවා කියලා මේකෙන් නික්මෙන්න එළියට යීමේ අදහස් ඇති වෙනායි කුකුළු පැටවුන. එහෙම ඇති වෙලා හිටන් පාවල නියපොතු වලින් හෝ හොටෙන් හෝ ඒ බිත්තර කටුවට පහර දෙනවා. හොට හෝ බිත්තර කටුවෙන් එළියට දමනවා. එතකොට ඒ බිත්තර කටුව දෙකට බිඳිලා හිටන් ඒ කුකුළු පැටව ඒ අවස්ථාවට සුදුසු ආකාරයට නාද කරමින් මේ එළියට ඇවිල්ලා හිටන් හැසිරෙනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ උපමාව. මේ උපමා සම්බන්ධය මෙහෙමයි. අර කිකිලිය බිත්තර දමලා හිටන් කලින් කියාපු හැටියට වැඩ තුනක් කරනවා. මකදේ බිත්තර උණුසුම් කරනවා පියාපත් පිදාගෙන බිත්තර මත සායනය කරනවා කුකුළු ගඳ ගස්සනවා ඒ කටයුත්තට ලෑස්ති වුණා වගේ තමයි යෝගාවචරය මේ භාවනාවට සකස් වීම. මෙහෙම යෝගාවචරයා භාවනා මානසිකාරේ පවත්තන ඒ කිචිලිය විතර මත සායනය කිරීම උණුසුම් කිරීම කුකුළු ගඳ ගැස්සීම කියලා මේ කාරණා තුනක් සිද්ධ කරනවා ඒ කරුණු සිද්ධ කළාම ඒ බිත්තර ටික කුණු වෙලා යන්නේ. ඒ වගේ තමයි යෝගාමච්චරය භාවනාවට බැහැලා අනිත්‍යානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන වශයෙන් භාවනා මානසිකාරයේ පවත්තනවා. එහෙම භාවනා මානසිකාරයේ පැවැත්වුවහම ඒ විදර්ශනාව පිරිහි නොයාම හරියට අර කිචිලියගේ බිත්තර ටික කුණු වී නොයාම වාගේ අනිත්‍යානුපස්සනාදී වශයෙන් භාවනා මනසිකාරයේ පවත්වාගෙන යනකොට භාවනාව පිරිහිලා යන්නේ නැහැ. වර්ධනය වෙනවා. ඒ චිතිලිය විතර මත සයනය කරමින් ඒ කටයුතු කරනකොට තව ක්‍රියාවක් වෙනවා. මොකද්ද ඒ බිත්තරවල තියෙන තද තෙත ගතිය ටිකෙන් ටික අඩු වෙලා යනවා. තෙත ගතිය අඩු වෙලා යනවා. ඒ වගේ යෝගාවචරය අනිත්‍යානුපස්සනාදී වශයෙන් භාවනා මනසිකාරේ පවත්වාගෙන යනකොට ඒ භවත්‍රය පිළිබඳව තිබෙන්නා වූ ආශාව ඇලීම තුනී වෙලා යනවා. භවත්‍රය කියලා කියන්නේ කාම රූප අරූප කියන මේ ලෝකත් සත්‍යයන්ට මේ ලෝකත්‍රය පිළිබඳව කාමරූපාරූප ලෝකත්‍රය පිළිබඳව බැඳීම ඇලීම තියෙනවා. බොහෝ සෙයින් තියෙනවා මේ කාම ලෝකයේ පිළිබඳව. ඒ ඇලීම බැඳීම හරිම අමාරු එක තුනී කරගන්න. නමුත් මේ භික්ෂුව යෝගාවචරයා අර කිචිලිය කටයුතු තුනක් කරන්න වගේ අනිත්‍යානුපස්සනාදිය සම්පූර්ණ කරනවා. කිචිලියේ කටයුතු තුන කළාම බිත්තරවල තියෙන තෙත ගතිය සේරම අඩු වෙලා යනවා. ඒ වගේ යෝගාවචරය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් භාවනා මානසිකාරයේ පවත්තනකොට මේ භවත්‍රවයයි කියන කාම රූප අරූප කියන ලෝකත්‍රය පිළිබඳව තිබෙන ආශාව බැඳීම අඩු වෙලා යනවා. මේ ලෝකයේ පිළිබඳව ඇලීම බැඳීම ඇති වෙන්නේ අනෝනිසෝ මානසිකාරයෙන් නিত্য සුඛ සුභ ආත්මාදී හැටියට ගැනීම නිසා එහෙම ගන්න ගන්න මේ ලෝකේ භවයෙහි ඇලීමටපත් වෙනවා. දැන් යෝගාවචරය එහෙම නෙමෙයි. එහෙම නිත්‍යාදී වශයෙන් ගන්නෙ නැහැ. ඉතින් මොනවද කියලා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. මේ කරුණ කියාගෙන යනකොට මේ අනිත්‍ය ආදී වශයෙන් මානසිකාරයේ පවත්වන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳවම තමයි. එහෙම මේක ඇති වෙනම නැති වෙනම ඒ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන නිසා දුකයි තමාගේ වසඟෙහි පවත්වා ගන්නට බැරි නිසා අනාත්මයි මේ විදියට අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පවත්තන. එහෙම භාවනා මානසිකාරයේ පවත්වනකොට කාම ලෝකයේ පිළිබඳවත් රූප ලෝක කියන අරූප ලෝක කියන මේ බ්‍රහ්ම ලෝක පිළිබඳවත් කියන ඇලීම බැඳීම තුනී වෙලා යනවා. ඒ මොකද තුනී වෙන්නේ? ඒවා පිළිබඳව දැන් කිසිසේත් ඇලෙන්න හේතුවක් නැහැ. ඒ හැම එකක්ම බලනකොට අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ දෙයක් පිළිබඳව ඇලෙන්න අවශ්‍යතාවයක් නැහැ. දුක් වූ දෙයක් පිළිබඳව අනාත්ම වූ දෙයක් පිළිබඳව ඇලෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ යෝගාවචරයාගේ හිත කාම රූප අරූප කියන මේ භවත්‍රය පිළිබඳව තිබුණා වූ ආශාව තණ්හාව ඒවා අයින් වෙලා හිත සුද්ධ පවිත්‍ර වෙනවා. ඒ ආශාව දුරු වෙලා යනවා. ඒක අර මේ කිප්පිලි බිත්තරවල තිබුණු තෙත ගති අඩු වුණා වාගේ භවත්‍රය පිළිබඳව තිබුණා වූ ආශාව ඔක්කොම අඩු වෙලා යනවා. ඊළඟට කිචිලිය අර ත්‍රිවිධ ක්‍රියාම කිරීම නිසා ඒ බිත්තර කටු තුනී වෙනවා කියලා කිව්වා. ඒවා දවසෙන් දවස තුනී භාවයටපත් වෙනවා. ඒ වගේ තමයි මේ යෝගාමච්චරයාගේ අවිද්‍යානමැති කටුව අවිද්‍යා අණ්ඩකෝෂය තුනී භාවයටපත් වෙලා යනවා. අන්ධ ප්‍රතග්ජනයා ලෝකයා මේ අවිද්‍යානමැති කටුවෙන් වට වෙලා ඉන්නේ. දැන් පුංචි කුකුළු පැටවෝ අර බිත්තර කටුවකින් වට වෙලා ඉන්නවා. ඒ වගේ මේ සත්වයෝ අවිද්‍යාව නැමැති කටුවකින් වට වෙලා තමයි ඉන්නේ. සමහර ක්‍රමයෙන් ඉන්නවා පටපණුවන් මැනි ඇව්වෝ තමාම තමාම වට කරගන්න. තමාම තමා වට කර ගන්නවා. නූල් ඇදලා තමාම තමා වට කර ගන්නවා. ඒ වගේ මේ අන්ධ ප්‍රසග්ඥය තමාම තමා වට කර ගන්නවා මේ අවිද්‍යාව. අවිද්‍යාවමැති අණ්ඩකෝෂය ඇතුළට වෙලා වාසය කරනවා. එතකොට වටෙන්ම අවිද්‍යාවෙන් වට වෙලා. අවිද්‍යාවෙන් වට වෙලා වාසය කරනවා. බිත්තර කටුව ඇතුළේ කුකුළු පැටව වාසය කරන්නමාගේ ප්‍රතග්ජනයා අවිද්‍යාවමැති කටුව ඇතුළේ අණ්ඩකෝෂයේ ඇතුළේ තමයි වාසය කරන්නේ. අර කිකිලියගේ ත්‍රිවිධ ක්‍රියාව නිසා ඒ බිත්තර කටු තුනී වෙලා යනවා. ඒ වගේ මේ යෝගාවචරයාගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ හැටියට අනුපස්සනා වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වීමෙන් අවිද්‍යානමැති කටුව අණ්ඩකෝෂය තුනී භාවයටපත් වෙනවා. මේ උපමාවේ හැටියට. මෙතන තව කාරණා කීපයක් සිද්ධ වෙනවා. ඒ කුකුළු පැටවුන්ගේ නියපොතු තුඩ තද බවට ශක්තිමත් බවට පත් වෙනවා. දැන් කුකුළු පැටාව විතර කටුව බිඳගෙන එළියට එන්න කිත්තු වෙනකොට උන්ගේ හොට ශක්තිමත්. නියපොතුත් ඒ වාගේම ශක්තිමත්. ඒ වගේම යෝගාමචරයාගේ විපස්සනා ඥානස්ස තික්ඛ කර විස්පසන්න සූර භාවෝ කියලා කියනවා. මේ භාවනා යෝගියාගේ විදර්ශනා නුමන සියුණු බවටපත් වෙනවා. කොහොමද සියුණු බවටපත් වෙන්නේ? ඥානස්සහි ස්වභාවතෝ සතිනේපක්කතෝච්ච තික්ඛ භාවෝ මේ භාවනා යෝගියා භාවනා මානසිකාර පවත්නකොට සිහිනුවන පිහිටවා ගන්නවා. මේ සිහිනුවන හේතු කරගෙන තමයි යෝගාස්වරයාගේ විදර්ශනා ඥානය තියුණු බවටපත් වෙනවා. සිහිනුවන හේතු කොටගෙන ඊළඟට කුකුළුපටවුන්ගේ මුව සුඩ නියපතු සලු බවට පත්වනාමාගේ යෝගාවචරයාගේ විදර්ශනා නුමනත් සලු බවට පත් වෙනවා. සමාධි වශයෙන් කරභාවෝ කියලා තියෙනවා. සමාධියගේ වශයෙන් විදර්ශනා ඥානය රළු බවට ශක්තිමත් බවට පත් වෙනවා. ඊළඟට විපස්සන්න භාවෝ කියලා පෙන්වුමේ සද්ධා වශයෙන් විපස්සන්න භාවෝ. ශ්‍රද්ධා වශයෙන් ඊටාම පහන් බව ප්‍රසන්න බව ඇති වෙනවා. සූර භාවයේ ඇති වෙනවා. මේ උපමාවේ හැටියට ඒ කුකුළු පැටවුන්ගේ නියපොතු තුඩ හද බවට ශක්තිමත් බවට පත් වෙන්න වගේ යෝගාවචරයාගේ විදර්ශනා නුමන සද බවට ශක්තිමත් බවට පත් ඒ තද බවට ශක්තිමත් බවට පහන් බවට පත්ුනේ නැතිනම් අනිත්‍ය දේ නිත්‍ය හැටියට ගන්නවා. දැන් කොහොමවත් එහෙම ගන්නෙ නෑ විදර්ශනා ඥානය තද බවට ශක්තිමත් බවට තියුණු බවට පත් වෙනවා. ඒ විදර්ශනා ඥානය තියුණු භාවයට පත් වෙන්නේ සිහිනුමන හේතුකට. තියුණු බවට පත් වෙනවා. සමාධිය හේතු කොටගෙන රළු බවටපත් වෙනවා. ශ්‍රද්ධාව හේතු කොටගෙන ප්‍රසන්න බවටපත් වෙනවා. මේ විදියට වෙනවා. ඒ වගේම කුක්කුට පෝතකානං පරිණාමකාලෝ විය භික්ඛුනෝ විපස්සනා ඥානස්ස පරිණාමකාලෝ වඩ්ඩිත කාලෝ ගබ්බ ගන්නන කාලෝ දැන් අර කුකුළු පැටව මේරීමටපත් වෙනවා. බිත්තර කටුව ඇතුළෙම උන් ලොකු වෙනවා මේරීමටපත් වෙනවා වැඩෙනවා. ඒ වැඩුණා වගේ තමයි මේ යෝගාචරයාගේ විදර්ශනා ඥානය මේරීමටපත් වෙනවා. වැඩිවීමටපත් වෙනවා. ගබ්බ ගන්නන කාලෝ කියන්නේ ගැබ් ගන්නවා. මාර්ගඵල නැමැති දරුවන් බිහි කිරීමට විදර්ශනා ඥානය ගැබ් ගන්නවා. අර කුකුළු පැටාව මේරීමට පත්වනා වාගේ යෝගාවචරයාගේ විදර්ශනා ඥානයේ මෝරණම වැඩෙනම ගැබ් ගන්නවා. ගැබ් ගන්නවා කියන්නේ මාර්ගඵල නැමැති දරුවන් බිහි කිරීමට විදර්ශනා ඥාණය ගැබ් ගන්නවා. වුත්තාන ගාමිනී විපස්සනා කියන මේ අවස්ථාවත් අනුලෝම ඥානය කියන මෙන්න මේ අවස්ථාව තමයි ගැබ් ගන්න අවස්ථාව ඇටියට සඳහන්. විදර්ශනා ඥානයේ ගැම් ගන්න අවස්ථාව. අර කුකුළු පැටව හොඳට මේරීමටපත් වෙලා වැඩුණ ලොකු වුණා ලොකු මහත් වුණා වගේ යෝගාවචරයාගේ විදර්ශනා ඥානය මේරීමටපත් වෙනම වැඩෙනම ගැම් ගන්නම මාර්ගඵල නැමැති දරුවන් බිහි කිරීමයි ඒ අවස්ථාව තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ අන්තිම කෙලවර වන උත්ථානගාමිනී විපස්සනා අවස්ථාව ඊළඟට අනුලෝම අවස්ථාව. ඒ හරිය තමයි මේ ගැබ් ගන්න අවස්ථාව කියලා කියන්නේ. මෙන්න මේ විදිහට යෝගාමචරයාගේ විදර්ශනා ඥානය බොහොම අගේට මෝරලා හිතන් මාර්ගඵල ලබා ගැනීමට යෝග්‍ය හැටියට ගැබ් ගන්නවා. ඊළඟට අර කුකුළු පැටව දැන් හොඳට මෝරලා හොටත් මෝරලා නියපොතුත් මෝරලා ඉතින් පිටත එළිය පේනම මේ ඇතුලේ මෙච්චර දවසක් හිර වෙලා හිටියා කියලා හිතලා හිතන් ඒ නියපොතු වලින් හෝ හොටෙන් හෝ පහර දුන්නාම bitter කටුව බිඳලා යනවා. ඉතින් උන් පියාපත් ගසාගෙන ගසාගෙන හිටන් මේ බිහි වෙනවා. එළියට එනවා bitter කටුව. ඒ වගේ තමයි මේ යෝගාවචරයා සමාධිය උපකාර කරගෙන විදර්ශනා වඩලා ජබ් ගන්නම ජබ් ගන්නවා කියලා කිව්වේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ අන්තිම කෙළවරට යන මෙහෙම යාවාසය කරන මේ යෝගාමචරයා භික්ෂුව තමන්ට අවශ්‍ය කරන ඍතු සප්පාය, භෝජන සප්පාය, පුජ්‍යල සප්පාය, ධර්ම සවන සප්පාය කියලා මේ හතරක් ලබනවා. මේවා කාටත් යොමනා කරනවා මාර්ගඵල ලැබීමට. උතුසප්පාය කියන්නේ මේ ශරීරයට හොඳට සුවය දෙන, ශාන්ත බව තියෙන ඍතු ගතියක් ලැබීම. භෝජන සප්පාය කියන්නේ Tamanට සුදුසු ප්‍රත්‍ය ආහාර පාන ලැබීම. ඒකත් ලැබෙනවා. පුද්ගල සප්පාය කියන්නේ Tamanට ඇසුරු කරන්නට හොඳ අවාද අනුශාසනා ගන්නට සුදුසු පුජ්‍යලයක් ලැබෙනවා. ධම්මස්සවන සප්පාය කියන්නේ ඊට අවශ්‍ය කරන මාර්ගඵල පහළ කර ගැනීමට තරම් අවශ්‍ය කරන ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙනවා. එහෙම ලැබීලා ඒකාසනීමේ ඉඳලා භාවනා කරලා විදර්ශනා වඩලා ඊටම් පිළිවෙලින් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් අවිද්‍යා අණ්ඩකෝෂය බිඳ දමලා ඊටම් අභිඥා නැමැති පියාපත් විදාගෙන උතුම් වූ රහත් භාවයට පත් වෙනවා. අර කුකුළු පැටාව හයේ නියපතු වලින් හෝ හොටෙන් හෝ බිත්තර කටුවට පහර දීලා ඒක බිඳගෙන එළියට එන්න වගේ මේ යෝගාවචරයත් ඍතු සප්පාය, භෝජන සප්පාය, පුජ්ජල සප්පාය, ධර්ම ශ්‍රවණ සප්පාය කියන මේවා ලැබලා ඒකාසනේ ඉඳලම සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් රහත් භාවයට පත් වෙලා අභිඥානමිත පියාපත් විදාගෙන එළියට පැමිණෙනවා කියන එකයි මේ උපමා සම්බන්ධ. සමහර විට ඒ bitter කටු තුනී වෙලා පැටව මේරුවට පස්සේ කිකිලියත් හොටෙන් අනිනවා මේ bitter වලට. පැටව මෝරුපවව දැනගෙන කිකිලිය bitter වලට හොටෙන් අනිනවා. හොටෙන් යන්නාම bitter කටුව බිඳෙනවා කුකුළු කටා බෙලියට එනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ ලෝබලා වදාරලා තමන් වහන්සේගේ ශ්‍රාවකයන් බණ භාවනා කරනකොට ඒ අයගේ නුවණ මෝරලා තියෙන බව දැකලා හිතන් රශ්මියක් යබලා ධර්ම දේශනා කරන ධර්ම දේශනා කළාම ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ඉන්නවාගේ සලස්සලා තමයි ධර්ම දේශනා කරන්නේ. එහෙම කළාම අර කිචෙලිය බිත්තර කටුවට හොටෙන් ඇනලා පැටව් එළියට එන්න වාගේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම නැමැති රශ්මිය ධර්ම නැමැති හොටෙන් වැදිලා හිටන් ඒ ශ්‍රාවකයන්ගේ අවිද්‍යානමැති කටුව බිඳගෙන එළියට එනවා රහත් භාවයට පත් වෙනවා ඊළඟට මේ පිළිබඳව තම හොඳ උපමාවක් බුදුරජාණන් වහන්සේ තවත් දේශනා කළා මේ භාවන මනියුත්ත සූත්‍රය උපමා කීපයකින් අර්ථ පහදා දුන්න සූත්‍ර දේශනාව භාවනා යෝගීන්ට ඊටාම ප්‍රයෝජනවත් වෙන එක. ඊළඟ එක. සේයතාපි භික්කමේ පලගණ්ඩස්සමා පලගණ්ඩන්තේ වාසිකස්සමා දිස්සන්තේව වාසිජටේ අංගුලි පදානි දිස්සති අංගුත්ත පදං මේ කියන උපමාව දැන් වඩු කාර්මිකයෝ මේ වැයෙන් වැඩ කරනවා. ජනුත් ඉතින් ඔය සමහර පැරණි වඩුවෝ වැයෙන් වැඩ කරනවා ලී පුරුද්දන්නා දේවල් වලට වැය පාවිච්චි කරනවා. ඒ වැය මිස සිතුල්වැනි දෙයකින් තමයි හදන්නේ දෑතින් අල්ලාගෙන මේ වෑ මිටෙන් සහිනවා. වෑයෙන් වැඩ කරනවා. ඒ දෑතින් අල්ලාගෙන වැඩ කිරීම නිසා ඒ වෑමිට ගෙවෙනවා තුනී වෙනවා. අපිට දකින්නට ලැබෙනවා ඒ වැඩ කරන වෑමිට පොරොමිටි වගේ ඒවා අතින් අල්ලන ප්‍රදේශයේ මැදිලා මැදිලා දිලිසෙනවා. ඒවා සියුම් වශයෙන් ගෙවෙනවා. නොචක්වාස්ස එවං ඥානං හෝති එත්තකං වාමේ අජ්ජ වාසි ජටස්ස කීනං එත්තකං ඊයෝ එත්තකම් පරේ ඒ වඩු කාර්මිකයාට මෙහෙම දැනුමක් අවබෝධයක් වෙන්නේ නැහැ. අද මේ වෑමිතේ මෙච්චර ප්‍රමාණයක් සියුම් වුණා ගෙවුණා ඊයේ මෙච්චර ගෙවුණා හෙට මෙච්චර ගෙවේවි කියලා එහෙම කල්පනාමක් ඥානයක් ඒ වඩුවාට එන්නේ නැහැ. නමුත් අතක්පස්ස කීනේ කීනන්ත්වේම ඥානං දැන් ගෙවි ගියා කියන අදහස නුවණ දැනුම නම් ඔහුට තියෙනවා. ගෙබිලා ගියා කියලා. ඒව මේක ඒව මේවක භික්ඛවේ භාවනං අනයුක්තස්ස භික්ඛුනෝ විහෙරතෝ කිංචාපින එවං ඥානං හෝති. ඒ වගේ මේ භාවනා කරන යෝගාමචරයාටත් මේ විදිය නුවණක් නැති වුණත් එත්තකං වාමේ අජ්ජ ආශමානං කීනං එත්තකං වා හීයෝ එත්තකං වා පරේ අතක් පාස්ස කීනේ කීනන්තේම ඥානං අර මඩු කාර්මිකයාට වෑමිතෙන් අල්ලාගෙන ඒ වෑයෙන් වැඩ කරනකොට ඒ වෑමිත තුනී වෙනවා මැදෙනවා මැදෙනවා කියන්නේ ගෙවිලා මැදින්නේ නමුත් ඔහිට ඥානයක් ඇති වෙන්නේ නැහැ අද මෙච්චර ගෙවුණ ඊයේ මෙච්චර ගෙවුණ හෙට මෙච්චර ගෙවේවි කියලා ඒ වගේ යෝගාවචරයාටත් එහෙම ඥානයක් වෙන්නේ නැහැ භාවනා යෝගීව වාසය කරනකොට භාවනාවේ යෙදෙනකොට එහෙම නුවණක් වෙන්නේ නැහැ කොහොම එකක්ද අද මෙච්චර කෙලස් ගෙවනවා ඊයේ මෙච්චර කෙලස් ගෙවුණා හෙට මෙච්චර කෙලස් ගෙවේවි අතක්පාස්ස කීනේ කීනන්තේව ඥානං ඒ වුණාට උට ගෙවිච් ගෙවිච්චාරියේ ගෙවිලා ගියා කියලා නොන ඇති වෙනවා මේ උපමාවත් බොහොම වටින උපමාවක් බලන්න බුදුරජාණන් වහන්සේ උපමාවට නොගන්න දෙයක් නැහනේ මහා බුද්ධඥානය නිසා මේ වෑමිත තමයි උපමාවට ගත්තේ. වෑමිතෙන් අල්ලාගෙන වැඩ කරනකොට වෑමිත තුනී වෙනවා මැදෙනවා. දිලිසෙන්න පටන් ගන්නවා. නමුත් ඒ වඩුව දන්නේ නැහැ අද මෙච්චර ගෙවුණා මේ වෑමිතේ ඊයේ මෙච්චර ගෙවුණා හෙට මෙච්චර ගෙවේවි කියලා. ඔහුට එහෙම ඥානයක් නැහැ. මැදිලා තියෙන එක නම් දන්නවා. දැන් මෑමිට හොඳට මැදිලා ගෙවිලා කියලා නම් ඔහු දන්නවා. ඒ වගේ යෝගාමචරය භාවනා මාර්ගයේ යනකොටත් ඔහුගේ කෙලෙස් ගෙවි යනවා. ඒ භාවනා විතරක් නෙමෙයි. ඉගෙන ගන්නකොට බණ දහම් කියනකොට මහාන වෙනකොට යෝනිසෝ මානසිකාරයේ පවත්තනකොට වත් පිළිවෙත් කරනකොට මේ විදිහට භික්ෂු ජීවිතයට අවශ්‍ය කරන කටයුතු කරනකොට නිතරම කෙලෙස් ගෙවිගෙන ගෙවිගෙන යන. නමුත් අද මෙච්චර ගෙවුණා හෙට මෙච්චර ගෙවේවි ඊයේ මෙච්චර ගෙවුණා කියලා හිතන් එහෙම නුවණක් නැහැ. දැන් සාමාන්‍ය ජනයාට වුණත් භාවනා පාඨමාලාවකට සහභාගී වෙන්න යම්කිසි ආයතනයකට එනකොට තමන්ගේ ගෙවල් දරවල් ආදී අත්තර දමලා විශාල කෙලස් කොටසක් ගෙවිලා යනවා. තමන්ට දැනෙන්නේ ගෙවිච්ච බවක්. ඇවිල්ලා මේ භාවනා කටයුතු වල යෙදෙනකොටත් තමා නොදැනුවත්වම කෙලෙස් ගෙවී යනවා. මේක හොඳ ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ මේ වෑමිත උපමාවට ගත්තා. ඒ වඩුවා වෑමිතෙන් අල්ලාගෙන වැඩ කරනකොට ඒ වෑමිත මැදිලා මැදිලා තුනී වෙනවා, ගෙවෙනවා. නමුත් ඔහු දන්නේ අද මෙච්චරයි, ඊයේ මෙච්චරයි, හෙට මෙච්චරයි. දැන් මේ වෑමිට හොඳට මැදලා තුනී වෙලා කියලා නම් දන්නවා. ඒ වගේ යෝගාවචරයටත් ආරම්භයේ ඉඳලම කෙලෙස් ගෙවිගෙන යනවා. එහෙම ගෙවිගෙන යනවා දැන් මෙච්චරයි ඊයේ මෙච්චරයි හෙට මෙච්චරයි කියලා හිතන් එහෙම දෙයක් නැහැ. හොඳට කෙලෙස් ගෙවිගෙන යනවා තමා නොදැනුවත්වම කෙලෙස් ගෙවිගෙන යන එක ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නට යෙදුනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව උපමාවක් පදාලා සේයතාපි භික්කවේ සාමුද්දිකාය නාවාය වෙත්ත බන්ධන බන්දාය සම්මාසානි උදකේ පරියාදාය හේමන්තිකේන ඵලේ යුක්ඛිතාය වාතාතප පරේතානි බන්ධනානි තානි පාවුස්තකේන මේගේන අභිප්පවට්ටානි අප්පකසිරේනේව පටිප්පස් සම්බන්ති පූචිකානි භවන්ති මේත් එක උපමාවක් මේ මූදේ නැව තිබිලා නැව කියන්නේ මේ දැන් තියෙන නැවක් නෙමෙයි ලී වලින් හදාපු ඒ බැමුම් ගහපු නැවක් මෙත්ත බන්ධන බන්ධන හය මාසයක් තියෙනවා මූදේ තිබෙන හිතන් හේමන්තය කියන්නේ හිම වැටෙන සීතල කාලය. මූදෙන් ගොඩට දානවා. ගොඩට දැම්මහම හුලං වැදිලා වැදිලා හිතන් අර එකේ බැඳුම් ඔක්කොම වැස්සත් වැහලා හිතන් බොහොම ඉක්මනට බැමුම් ලිහිල් වෙලා දිරලා ඈත අතීතයේ තිබිච්ච මේ ලණු ආදියෙන් බැමුම් බැඳපු මේ නැව කිව්වට විශාල නැව නෙමේ අඟුල වාගේ හෙකුත් ඒකට ගන්න පුළුවන් කුංචි නැව වගේ ඒවා ලී වලින් හදලා සමහර විට ලණු වලින් පට්ටා වලින් බැමුම් ගහලා එහෙම තියෙනවා ඒක 6 මාසයක් මෝදේ තිබිලා හිටන් ඊළඟට ගොඩට දානවා ගොඩ ඇදලා හිටන් හේමන්ත කියන්නේ හිම වැටෙන සීතල කාලේ ගොඩ තියෙනවා මේ හුලං වදි වදි තියනකොට මහා වර්ෂාවල් වැහලා ඉතින් මේක සේරම බොහොම ඉක්මනට ඒ බැමුම් ඔක්සේරම කුණු වෙලා දිරලා තුනී වෙලා යනවා. ඒවමේවකෝ භික්කවේ භාමනං අනුයුත්තස්ස භික්කන විහෙරත අප්ප කසිරේනේව සංයෝජනානි පටිප්පස්සම්බන්ති පූචිකානි බව. ඒ වගේ භාවනාවේදී වාසය කරන යෝගාවචරයාට බොහොම ඉක්මනින් මේ සංයෝජන තුනී වෙලා යනවා. ඔක්කොම සංයෝජන තුනී වෙලා යනවා. මේක සමු මේක උපමාවට මෙහෙමයි මහා සමුද්‍රය වාගේ තමයි මේ බුද්ධ ශාසනය. නැව මගේ තමයි යෝගාවචරය. නැව මහා සමුද්‍රයෙන් කාලයක් 6 මාසයක් මේක තෙමි තෙමි තිබුණා වගේ තමයි මේ භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් ගත්තාම උපසම්පදායෙන් පස්සසක් ගෙවෙන්නේ ඉස්සෙල්ල ආචාර්ය උපාධ්‍යාන් වහන්සේලා සමීපෙහි වාසය කරනවා ඊළඟට නැව මහා සමුද්‍රයෙන් මුහුදු ජලයෙන් ලුණු ජලයෙන් කාදමනවා එතකොට අර නැවේ තියෙන දැමි සේරම තුනී භාවයටපත් වෙනවා. ඒ වගේ භික්ෂුන් වහන්සේ නමක් වස්යෙන් ගත්තත් පැවිද්දෙන් පැවිදි වීමෙන් දහම් ඉගෙනීම ආදීන් මේ කටයුතු කිරීමෙන් සංයෝජනයන් ක්‍රමයෙන් තුනී වෙලා. නව ගොඩට ධම්මමාගේ තමයි භික්ෂුන් වහන්සේ හොඳට දැනගෙන එන කියාගෙන කර්මස්ථානයක් අරගෙන අරණ්‍යට වෙලා වාසය කරනවා. භාවනා කරමින් වාසය කරනවා. ඊළඟට නැව සුලං වැදිලා වැදිලා එක බැමුන් දිරන්න මගේ තමයි යෝගාවචරයා විදර්ශනා ඥාන උපදවාගෙන තණ්හා නැමැති ස්නේහය සේරම වේලෝලහරි රෑ හිමෝදේ කෙනියොත් තෙමෙනම දවල්ට වැස්සෙන් තෙමෙන අවුවට වේලෙනවා. ඒ වගේ යෝගාවචරයා කර්මස්ථානයේ නිසා උපන් ප්‍රීති ප්‍රමෝදයෙන් සතුට ලබනවා. ඒ වගේම එහෙම එනකොට අර නැවේ බැමුම් සේරම බුරුල් වෙලා යනවා, දිරල යනවා. යෝගාවචර විදර්ශනා ඥාන ප්‍රීති ප්‍රමෝදයෙන් හේරම සංයෝජනයන් තව තවත් දුර්වලතාවයට පත් වෙනවා. ඊළඟට මහා වර්ෂාවක් වස්සාම තේරම අර තිබිච්ච ටිකක් දිරලම යනවා. ඒ වර්ෂා වගේ තමයි අරහත් රහත් මාර්ග ඥානය. රහත් මාර්ග ඥානය පහළ වුණාම ආරම්භන ලද විදර්ශනා ඇති යෝගාවචරයාට නාම රූපයන් සම්මර්ෂණය කිරීමෙන් යෙදමින් වාසය කරනකොට අර කලින් කියාපු හැටියට ඍතු සප්පාය ආදී මේව ලබලා හිටන් ඒකාසනේ වැඩෙන්දලා හිටන් සෝවාන් ආදී මාර්ග පිළිපල පිළිවෙලින් අන්තිමට රහත් භාවයටපත් වෙනවා. අර නැව දිරලා ගියාවා. ඒ දිරුවට තව ටික කාලයක් පවතිනවා. ඒක දිර දිරා තියෙනවා. ඒ වගේ තමයි සීනාශ්‍රම රහණාතුන් මහන්සේ අතීත කර්ම බලයෙන් හටගත් පංච උපාදානස්කන්ධයේ ටික කාලයක් ධර්මයෙන් ඉඳලා අනුපාතිශේෂ පරිනිර්වාණ ධාතයෙන් පිරිනිවන් පෑමෙන් අභාවයටම යනවා. අර නැව අභාවයට දිරලා අභාවයට ගියා වාගේ යෝගාවචරයත් අනුපාතිශේෂ පරිනිර්වාණ ධාතුවටපත් වීමෙන් අපන්නික භානි අභාවයට යනවා කියන එකයි ඒකෙන් අදහස් කරන්නේ. පින්වත්නි මේ භාවනා මනෝයුක්ත සූත්‍රය ඊටාම වටින එකක්. මුලින්දම උපමා වලින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. සාමාන්‍යයටත් නෙවෙයි. ඒ භාවනා කරන භාවනා යෝගීන්ට ගැළපෙන ප්‍රයෝජනවත් වන ධර්ම තමයි මේ දේශනා කළේ. උපමා කීපයක්ම දේශනා කළා. ඒ හැම උපමාවක්ම භාවනා යෝගීන්ගේ කෙලෙස් නැති වෙන හැටි එවන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් මෙතන මුලින්ම වදාලා යම් කෙනෙකුට බලාපොරොත්තුවක් ඇති වෙනවා ප්‍රාර්ථනාවක් කරනවා අනේ මගේ හිත මේ ආශ්‍රව ධර්මයන්ගෙන් අල්ලගන්න නැතුව මිදේවා කෙලසුන්ගෙන් මිදේවා කියලා. නමුත් මිදෙන්නේ නැහැ. මොකද හේතුව ඒකට අවශ්‍ය කටයුතු කළා නැහැ. අවශ්‍ය ගුණ මඩල නැහැ. මොනවද අවශ්‍ය ගුණ? සතර සතිපට්ඨාන ආදී මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නට ඕන. ඒවා වඩලා නැති නිසා තතරම් බලාපොරොත්තු වුණත් ඔහුගේ හිත ඒ කෙලසුන්ගෙන් මිදෙන්නේ නැහැ. අර කිකිලිය අවශ්‍ය කරන කාරණා තුන නොකිරීමෙන් කුකුල් විතර ටික සේරම කුණු වෙලා යනවා පත වෙලියට එන්නේ ඒ වගේ මේ තනත්තාතර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් නොවැඩු නිසා හිත කෙලෙසුන්ගෙන් මිදෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒකේ අර්ථවත් පැත්ත ඒ කිකිලිය ත්‍රිවිධ ක්‍රියාව කිරීමෙන් මනාකොටේ පටුම් මෝරලේටම් බොහොම ලේසියෙන් පාසුවෙන් එළියට එනවා. ඒ වගේම යෝගාවචරයත් සතර සතිපට්ඨානාදී මේ ආශ්‍ය කරන ගුණ ධර්මයන් වැඩිමෙන් මනාකොට තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් මුදා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. මනාකොට එකෙන් මිදා ගන්නවා හිත. ඒ වගේම ඊළඟට තවත් උපමාවක් දේශනා කළා අර වෑමිතේ උපමාව. වඩුව වෑමිතෙන් අල්ලගෙන කටයුතු කරන වැඩ කරනම නමුත් ඒක මැදෙනවා මෙච්චර ආද මැදුණා ඊයේ මෙච්චරයි හෙට මෙච්චරයි කියලා දන්නේ නැහැ. ඒ වගේ යෝගාවචරයත් භාවනාවට බැස්සහම ඊයේ මෙච්චර ගෙවුණා කියලා සද මෙච්චරයි හෙට මෙච්චරයි කියලා එහෙම දන්නේ නැහැ. නමුත් කෙලස් ගෙවිච්ච බව නම් දන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට අර අනෙක් උපමාව නැවක් 6 මාසයක් දියේ තිබිලා ගොඩ දැම්මාම ඒක හුළඟෙන් සීතලෙන් හිම වැටිලා වැහැලා ඔක්කොම දිරලා යන්න වගේ යෝගාවචරය මේ භාවනා මාර්ගයේ ගමන් කරලා හිටන් අනුපිළිවෙලෙන් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලේ හැටියට අන්තිමට රහත් භාවයට පත් වෙනවා අවන් අර නැව දිරලා යන්න මාගේ යෝගාවචරයත් අවසානයේදී අනුපාතිශේෂ පරිනිර්වාණ ධාතුවට පත්වීමෙන් අපන්නත්තික භාවයට කියන්නේ. අපන්නත්තික භාවයට යනවා කියන්නේ නැවත නොපවත්නා භාවයටපත් වෙනවා කියන එකයි මේෙන් අදහස් කරන්නේ. ඉතින් දැන් කාලය අවසන් වෙනවා හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කළා. අද භාවනා යෝගීන්ට ඉතා ප්‍රයෝජනවත් වන ධර්ම දේශනාවක් කළේ ඉතින් තව තවත් මේ භාවනා ගුණ වැඩි දියුණු කර ගැනීමට උත්සාහවන්ත වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළා උතුම් කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම ඊතා ඉක්මනින් උතුම් මමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන පතුම තබා ගන්නවා.